ධර්මානුශාසනා අද ධර්මානුශාසනාව පවත්වන දේශකයන්න් වහන්සේ අම්බලන්ගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා වූ යනේ අරිය ධම්ම ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධාවන්ත පින්නතුනි සුලෝකාන්ද්‍ර වූ භාග්‍යවත් වූ අරිහත් වූ සම්්‍යක් සම්බුද්ධ දසබලධාරී සරුවක් නිරාජෝත්තමයන් වහන්සේ විසින් සියලු බුද්ධ ශාසනයන්හිදී දේශනා කරන ලද දසදහසක් සත් වලින් පැමිණි දෙවි බඹුන් අතර කෝටි ලක්ෂයක් රහත් ඵලයේ පිහිටුවමින් අසංඛේයයක් පිළිස යට මාර්ග ඵලයන් පිහිටුවමින් දේශනා කළ අතතිකක් මංගල ධර්මයන් විවරණය කරමින් පැවැත්තු මහා මංගල සූත්‍ර දේශනාවේ මුල් ගාථාවයි මේ ප්‍රකාශ වුනේ. ධර්මදේශනයේ මාතෘකා වශයෙන් මහා මංගල සූත්‍රයේ ඊයේ දාසට තිබුණා. එසේ නමුත් බොහෝ දෙනාගේ ඉල්ලීම පරිද්දෙන් ඊයේ දවස ගිරිමානන්ද සූත්‍රය සම්බන්ධ දේශනාවකට කාලය යෙදුවා. අද මේ දවසේදී මහා මංගල සූත්‍රයේ සම්බන්ධ කරුණු ස්වල්පයක් ඉදිරිපත් කරමින් එය භාවනාක් නගන ආකාරය ගැන හැඳින්වීමටයි සූදානම් වන්නේ. සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් දෙසූ සෑම ධර්මයක්ම භාවනා මාර්ගයක්. සතිපට්ඨාන අෂ්ඨසතාවේ සඳහන් වෙනා වචනයක් කම්මට්ඨාන විනිමුත්තාහි ධම්මදේශනා නාම නැස්ති කියලා. භාවනා කර්මස්ථානයකින් තොර බණ දෙසුමක් නැත. සෑම බුද්ධ වචනයක්ම භාවනා මාර්ගයක් බව මෙයින් පැහැදිලි වෙනවා. මහා මංගල සූත්‍රයේ අසෝකමණින් ඒසා විශාල පිරිසක් මාර්ගඵල නිවන් අවබෝධ කෙලේ මේ භාවනා මාර්ගයක් බැරිදුයි. එසේම ඒ පිරිස ඈත සසරදී බුදු සසුන්ෙහිදී මේ ධර්මයේ ශ්‍රවණය කොට ධාරණය කොටගෙන භාවනා වශයෙන් පුරුදු කරපු නිසායි ඒ ධර්ම දේශනාව තුළින්ම අධිගම ලබා ගන්න සමර්ථ වුනේ. ඒසා සෑම ධර්ම දේශනාවක් භාවනා මාර්ගයක් බව පැහැදිලියි. pāli භාෂාවෙන් තියෙන මේ බුද්ධ වචන තම තමාට වැටහෙන බසකින් භාවිතාට ගැනීමෙන් පැහැදිලි ආબોධයෙන් යුතුව භාවනා වශයෙන් වඩන්න පුළුවන්කම තියෙනවා. මහා මංගල සූත්‍රයේ නොදක් බෞද්ධයෙක් නැති කිව්වොත් ඒක සත්‍ය විය හැකියි. මහා මංගල සූත්‍රයේ බොහෝ තෙන් දේශකයන් වහන්සේලා විසින් නිතර පවත්වනු ලබන ධර්ම දේශනාවක්. එනිසා මේ සම්බන්ධව අධික විස්තර විවරණ අවශ්‍ය වන්නේ නැහැ. මහා මංගල සූත්‍රයේ දේශනා කරන්න හේතුව සංක්ෂේපයෙන් මෙහිමයි. බුදුරජාණන් වහන්සේ ලෝ පහළ වීමට ආසන්න කාලයේදී දොළොස් අවුරුද්දක් තිස්සේ පැවතුණ මිනිසයන් අතරත් දෙවි බඹුන් අතරත් මංගල ප්‍රශ්නය. ඒකට කියන්නේ මංගල කෝලාහලය කියලා. එවැනි කෝලාහල කීපයක් තියෙනවා. මෝනීය කෝලාහල, මංගල කෝලාහල, චක්‍රවර්ති කෝලාහල, බුද්ධ කෝලාහල, කල්ප කෝලාහල කියලා. කෝලාහල කියන්නේ මේ අඬ දබර වීම නෙමෙයි. ලොව තුල පැවැත්ෙන විශාල උද්ඝෝෂණයක්. මිනිසයන් දෙවියන් අතර පැනනගේ උද්ඝෝෂණයටයි මෙතන කෝලාහල කිව්වේ. මෝනීය කෝලාහලය මෝනීය වතකුණ ස්වාමින් වහන්සේ නමක් සඳහා දෙවියන් අතර පවතින උද්ඝෝෂණයක් එක හත් දවසයි කියේ. මංගල කෝලාහලේ 12 අවුරුද්දයි පවතින්නේ. මංගල ප්‍රශ්නයේ සම්බන්ධ උද්ඝෝෂණයේ පවතින 12 අවුරුද්දයි. චක්‍රවර්ති රජ කෙනෙක් පහළ වෙන්න මත්ින් අවුරුදු 100ක සිට චක්‍රවර්ති රජ කෙනෙක් පහළ වන බව ලෝක පුරාම උද්ඝෝෂණයට පත් වෙනවා. ලෝතර බුදු කෙනෙකුන් වහන්සේ පහළ වීමට අවුරුදු 1000ක් සියද්දී ලෝක ධාතුවේහි බුදු කෙනෙකුන් වහන්සේ පහළ වීමේ අනාගත වාක්‍ය සම්බන්ධව උද්ඝෝෂණීය ලෝක හැකිරෙනවා. කාල්ක විනාශයට අවුරුදු ලක්ෂයක් තිබෙද්දී කාල්ක විනාශය සම්බන්ධ දෙවියන් මනුෂ්‍යයන් ධර්මයන් අතර සුද්ධෝත්නයක් ඇති වෙනවා. මේකයි මේ කෝලාහල කියන්නේ. සරුවක්ඥන් වහන්සේ පහළ වෙන්න මත්තෙන් දමදිව තලයෙහි භාවිතාවක් තිබුණා මාස ගණන් කාමායන සීතාහරණ ಭಾರತ යුද්ධ ආදී සම්බන්ධ නානාවිද කථාන්තර පැවතුණා බොහෝ සෙන් ජනතාව අතර. සමාජ එක කථාන්තරයක් ඉවරෙන්න මාස 4ක් පහක් යනවා. මේවා අසනදා කියන ජනතාව අතරතේ ප්‍රශ්නයක් කරනවා මේ මංගල කියන්නේ මොනවද කියලා. මංගල ධර්ම මොනවද? ඒ අතර බොහෝ දිනෙක දිත්ත මංගල, සුත මංගල, මුස මංගල ආදී වශයෙන් කොටස් වලට බෙදලා සුභ වශයෙන් දක්නාදේ දිත්ත මංගල, සුභ වශයෙන් අසනදේ සුත මංගල, සුභ වශයෙන් ආග්‍රහණය කරන රස මිදෙන ස්පර්ශ කරනදී මුත මංගල ওই දේශ එක එක මංගල කරුණු ලෝක සම්මුති වශයෙන් විවහාර වශයෙන් ඉදිරිපත් කළා. කිසි කෙනෙකුට බැරි වුණා निराකරණය කරන්න. මේ මංගල ප්‍රශ්නය චාතුරු මහරජකේටක් ගියා. සෞතිසා භවනටක් ගියා. ඔය අතර 12 අවුරුද්දක් පියමන් වුණා. දෙවියන් අතර ඇති වුණු මේ ප්‍රශ්නය සක්දේව රජතුමාට ඉදිරිපත් කළ සතරවරන් දෙවියන් විසිනි. සතරවරම් දෙවියන්ගේ මේ ප්‍රශ්නයට සගුදේව රජතුමා නැනවත්ව පිළිතුරක් දුන්නා. මේ ප්‍රශ්නේ ඇතුනේ දෙව්ලොව නෙමෙයි මනුලොව නේද? මනුලොව මෙවැනි සීල ප්‍රශ්නයන් විසඳන්න සුදුස්සෙක් දැන් පහළ වී වැඩි ඉන්නා නේද? එනිසා මගෙන් මේ ප්‍රශ්නෙට පිළිතුරු සැපීම අවශ්‍ය නැහැ. අපි කවුරුත් යමු කියන කුළු මහත් දෙව්ලොව බඹලොව ඉන්න දෙවියෝ බ්‍රහ්මයෝ එන්න පටන් ගත්තා. සවැත් හොර ජේතවනාරාමේ හාස්සස් බබළුවාගෙන මේ ප්‍රවෘත්තිය දසදහසක් සක්වලට යැවීමෙන් එදේසා විශාල දෙව්බඹුන් පිරිසක් සැමින හිටියා. ඉදිකටු මලක් තරම් තැන 60 70 80 තරම් දෙන සියුම් සිරුරුමවාගෙන මේ බණ අසන්න සූදානම් වුණා. සම්දේව රජතුමාගේ විධානයේ ව්‍යක්ත ප්‍රතිබල කතික දෙව් රජ කෙනෙකුට නියම කළ මංගල ප්‍රශ්නය අහන්න. ඒ තමයි බහූදේවා මනුස්සාචේ මංගලානි අචින්තයොන් ආකංකමානා සොත්තානං බ්‍රෝහි මංගල මුත්තමං කියලා මුල් ගාථාවෙන් ප්‍රශ්න කෙලි. ස්වාමීන් භාග්‍යතුන් වහන්සේ බොහෝ දෙවියෝ බොහෝ මිනිසයෝ මංගල යනු කුමක්දයි චින්තනය කළා සාකච්ඡා කළා බහින්බස්ද වුණා. කිසි කෙනෙකුට තීරණයකට බැහැ ගන්න බැරි වුණා ස්වාමීනි. ඒ නිසා මේ මංගල ධර්ම ගැන විවරණයක් අවසර ලැබේවා කියලා ආරාධනා කළා. මංගල කියන වචනේ අර්ථය හඳුන්වන්නේ පව් නැසන කියන එක තේරුමක්. පව් නැසන දේ මංගල. නැත්තම් පිළිහිම නැසන දේ මංගල. අවඩ නැසන දේ මංගල. විපස්සී වළක්වන දේ මංගල. මේක තේරුමක්. මං උච්චති පාපං සංගලති ඉති මංගලං කියලා එක තැනක විග්‍රහ කරන්නේ. පාපේ නැසනවා. හිරිවීම නැසනවා විපස්සී නැසනවා එවාගෙම දුක් දුමනස් නැසනවා එක තේරුම අනිත් කාරණේ තමයි අභිවෘද්ධිය මේම තේරුම අභිවෘද්ධිය කවර විදිහ අභිවෘද්ධියක්ද මනුලව සම්පත් අභිවෘද්ධිය දෙවලෝ බඹලෝ පරලෝ සම්පත් අභිවෘද්ධිය හා නිර්වාණ ධාතු සාක්ෂාත් කර ගැනීම අභිවෘද්ධිය මේ කියන්නේ ලෞකික ලෝකෝත්තර අභිවෘද්ධියටයි මංගල කියන මේ මාර්ගයේ හැඳින්වෙන්නේ. එතකොට මේ මංගල එසේ මෙසේ නො විශාලත්වයෙන් මහත් දරින් මහා මංගල කියන වචනය දෙයකට සම්බන්ධ වුණා. මහත් වූ මංගල්‍යය මහත් වූ අභිවෘද්ධියයි මහා මංගල කියලා හඳුන්වන්නේ. සරුවක්ඥන් වහන්සේගෙන් ඇසුව මේ ප්‍රශ්නයට දහස් ගණන් මහා මංගල කරුණු ඉදිරිපත් කරන්න පුළුවනි නමුත් ශ්‍රවණයට පැමිණි සෑම දිනාගේ ධාර්මයට පහසු වනු පිණිස අනාගතයේදී භාවිතයේ පහසු වනු පිණිස පැමිණි පිළිසට ආબોධයේ පිණිස සෑහෙන පිණිස ගාථා 12කින් පමණ මංගල ධර්ම 38ක් දේශනා කොට වදාලා අනිත් කාරණය ඈත බුදු සසුන්ෙහිදීද මේ මංගල ධර්ම මෙතම මෙතමයි දේශනා කළා කියන්නේ ඊට වඩා දේශනා කළා නැහැ සරුවක්ඥන් වහන්සේලා ධර්ම දේශනා කරන්නේ අතීත සරුවක්ඥන් වහන්සේලාද අනුගමනය කරමින්. නිසා ඒ අතීත සරුවක්ඥන් වහන්සේලා දෙසූ පරිද්දෙන්ම මහා මංගල සූත්‍ර ගාථාතන දේශනා කළා. කාශ්‍යප බුද්ධ ශාසනයේදී මේ දේශනේ මෙසේ පැවතී තියෙනවා. ඒසා තම අපේ මහා බෝසතාණන් වහන්සේ මංගල බෝධිසත්ව කාලයේදී අබුද්ධෝත්පාද කාලයකදී නමුත් ඒ මහා මංගල සූත්‍රය දේශනා කළ තියෙන මංගල බෝධිසත්ව කාලේ. එසා මේ කබුද්දෝත්පාද කාලයේ පවා නැනවතුන් අතර භාවිතා වූ දේශනාවක්. දැන් අපි සලකා බලමු මේ ගාථාව පළමුවෙන්ම සරුවඥන් වහන්සේ දේශනා කරන් අත්හැරිය යුතු දේවල්. ඒක දක්ෂ වෛද්‍ය රෝගයේ චාරිත්‍රය. දක්ෂ වෛද්‍යවරයෙක් කරන්නේ රෝගියෙකු බාරගත්තාම ඔහුගේ ශරීරය පළමුවට ශෝධනය කරනවා. බුද්ධ විරේචන, අදෝ විරේචන, නස්සු සම්මාදි වශයෙන් ශරීරය පිරිසුදු කරනවා. ඊට පස්සේ තමයි බෙහෙත් කරලා රෝග නිදාන සුවපත් කරන්නේ. ඒ වගේ සරුවඥන් වහන්සේද පළමුවෙන් අත්හැරිය යුතු දේ ඉදිරිපත් කරමින් එක වචනයකින් ඒ අත්හැරිය යුතු දේ සඳහන් කළා. ඒ තමයි අසේවනාශේ බාලාණන්. බාලයන්ගේ ආශ්‍රයෙන් වැළකීම. පණ්ඩිතානංච සේවන. කල්යාණ මිත්‍ර පණ්ඩිතෝත්තමයන් සේවනය කිරීම. පූජාශ පූජනීයානං විදියේ කුතුමන්ද පූජා සත්කාර කිරීම. දැන් මෙතන හඳුන්වන්නේ බාලාණන් කියන්නේ සම්මුති වශයෙන් පුජ්‍යල කොටසක් නේ. ඒ පුජ්‍යල කොටස සම්බන්ධ ආශ්‍රය නොකළ යුතු දේවල් රසක් තියෙනවා. බාල කුජල නමින් හඳුන්වන්නේ මෙලෝ පරලෝ නොදන්න කුසල් අකුසල් නොදන්න එවාගෙම විලක් දහමක් නොකරන පස්පව දස කුසල් කරන පාප කර්මයන් පාප වචනයන් පාප සිතිවිලි මේවා බහුලව පවත්වන ලොවට හිත අහිත කර පැවතුම් ඇති පුද්ගලයන් තමයි මෙතන බාල නමින් හඳුන්වන්නේ ඒ පුද්ගලයන්ගේ సంతාන තුල පවත්නා වූ ගතිගුණ අත්හැරීමක් ඒකට සම්බන්ධයි. නිසා අසේවනාච බාලාණන් කියන්නේ ඒ වැඩි බාල අසත්පුරුෂයන්ගේ ආශ්‍රය එවන්නන්ගේ කාය කර්ම, වචී කර්ම, මනෝ කර්ම, එයත්න්ගේ සිතුම් පැතුම් ඒ සියල්ලම අත්හැරීම තමයි අසේවනාච බාලාණන් කියන්නේ. පණ්ඩිතානංච සේවනා කියන තැනත් සිල්වත්, ගුණවත්, නනවත්, බෝසත් කල්යාණ මිත්‍ර උතුමන් අතුරු කරනවා කියන්නේ එවැනි උතුමන් අනුගමනය කිරීම වශයෙන් කල්යාණ කර්ම, කල්යාණ වචන, කල්යාණ සිතිවිලි, කල්යාණ කුසල ධර්ම මේවා අනුගමනය කිරීම. පූජාද පූජනීයානම් කියන්නේ එවාගේම ගරු කටයුතු මව්පියනට, ගුරු උතුමනට, කලණ මිතුරනට, සිල්වතුන්ද, ගුණවතුන්ද, නැනවතුන්ද එවාගේ බුදු පසේ බුදු මහරහතුන් වහන්සේලාට බෝසතුන් වහන්සේලාට කයිනුත් වචනිනුත් සිතිනුත් සීලේනුත් සමාධේනුත් ප්‍රතිපත්තේනුත් ප්‍රඥාවෙනුත් ගෞරව කිරීම පූජාච පූජනීයයන් කියලා හඳුන්වනවා මේ වගේ එකක් එකක් ගානේ සරුවක්යන් වහන්සේ දෙතු කරුණු මෙලව ජීවුනව පරලොව සුගතිය සාන්ත නිවනක් ගැන දෙන බැවින් මහා මංගල ධර්ම නමින් හැඳින්වෙනවා දෙවෙනි ගාථාවෙන් දෙවෙනි මංගල ධර්ම තුනක් දේශනා කළා. පතිරූපදේශ වාසෝච කුබ්බේච කත පුඤ්ඤතා අත් සම්මාපනී දිච්ච ඒ සම්මංගල මුත්තම තුමුරුවම් පවස්නා වූ කලනිමිතුරු ගුරු දෙගුරුන් වාසය කරන්නා වූ දන්සිල් බණ භාවනා කරන්න පහසු ඇත්තා වූ යහපත් පුණ්‍යවන්ත ප්‍රදේශයක ජීවත් වීම පෙර ಜಾති ಜಾතියින් විදිහේ සිදු කරගන්නා ලද දාන සීල භාවනා කුසලයන්ගේ විපාක ආනිසංස මතුවනු පිණිස වර්තමාන ජීවිතයේ ප්‍රතිපත්තිගතකෝ පැවැත්වීම කුබ්බේචකත පුඤ්ඤතා අත්ථ සම්මාපණේදී යෝනිසෝ මනසකාරයෙන් යුතුව සෑම ප්‍රයත්නක්ම ධර්මයේ තනුව පිහිටුවා ගැනීම අත්ථ සම්මාපණේදී මේ තුනක් මෙලව දුණෝ පරලෝ සුගතේ කාන්ත නිවන පිණිස පවට්නා මහා මංගල ධර්ම තුනක්. බාහුසච්ඡන්ද සික්ඛංච විනයෝච සුසිද්ධිතෝ සුභාසිතාචා වාචා ඒ සම්මංගල මුත්තමං. බුද්ධ ධර්මයේ පිළිබඳව බෞද්ධ ප්‍රතිපත්ති පිළිබඳව ධ්‍යාන සමාධි සමාපatti විපස්සනා ආදී උසස් ගුණ පිළිබඳව ආගම බහුසුත අධිගම බහුසුත වශයෙන් ධර්මඥානෙ දිනු කර ගැනීමත් එවාගෙම සිත් පංච මෙලොව හිතසුව පිණිස කර්ම සුගතිය පිණිස නිවන්සුව පිණිස පුහුණු විය යුතු ශිල්ප ශාස්ත්‍රය පුහුණු කර ගැනීම සුවිනීත විනය වශයෙන් කයෙන් වචනයෙන් සිතින් සංවර භාවය සුවිනීත විනය ඇති කර ගැනීමයි තමන්ටත් අනුන්ටත් මෙලොවටත් පරලොවටත් හිතසුව පිණිස පවත්නා වූ බුදුබණ වැනි උතුම් සුභාසිත වචනම භාවිතා කිරීමත් වෙන කරුණු සතර මෙලව සුභසිත පරලෝ සුගතේ සාන්ත නිවනගෙන දෙන මහා මංගල ධර්ම හතරක් මාසාපිකෝ උපත්ථානං පුත්ත දානස සංඝහෝ අනාකුලාච සම්මන්තා ඒකං මංගල මුත්තම ඒ ගාථාවෙන්ද කරුණු හතරක් මහා මංගල නමින් ඉදිරිපත් වෙනවා මාතා පිතු උපත්ථාන තමන් හදා වදාගත් දයාබර මෞපියනට කලගුණ සැලසීම සීවිසීම කරුණු පහකින් උපස්ථාන කිරීමයි පුත්ත දාරස සංඝහෝ ස්වකීය දරුවන්ද සිල්වත් ගුණවත් නැනවත් බෝසත් දරුවන් බාටපත් වුණු පිරිස කරුණු පහකින් සංග්‍රහ කිරීමක් තමන්ගේ භාර්යාවනට කළගුණ සැලකීම් වශයෙන් සහ දෙලව දූනුව නිවන් සෝපනේ සුඛකාර වීම පිණිස ඒ ආත කරුණු පහකින් සංග්‍රහ කිරීමත් එවැගේම නිවන් සුව දක්වාම ලෝවේ ලෝතුරා සම්පත් පිණිස පවත්නාසේ සම්්‍යක් ආජීවෙන් ජීවත් වීමත් මේ කාරණා සතර මෙලව දූනුව පල්ලෝ සුගතිය සාන්ත නිවන පිණිස පවත්නා මහා මංගල ධර්ම සතරයි දානංච ධම්මචර්යාච ඥාතකානංච සංඝහෝ අනවජ්ජානි කම්මානි ඒකම් මංගල මුත්තමං ලෝවේ ලෝතුරා සෝපිනිස පවට්නාසේ ආමිත දාන ධර්ම දානයන්ද අනුග්‍රහ බුද්ධියෙන් පූජා බුද්ධියෙන් දාන පරිත්‍යාගයන් කුරුදු කිරීමද දස කුසල ධර්මයට අනුවම ජීවත් වීමද ස්වකීය ජීවත් වන හා මිය පරලෝකයේ ඥාතීන්ද නිසිසේ ඥාති සංග්‍රහ කිරීමද ලෝවැඩ සඳහා පරෝපකාරයේ පුරුදු කිරීමද යන කාරණා සතර මෙලව ජීවනෝ කල්ලෝ සුගතේ කාන්ත නිවන පිණිස පවත්නා මහා මංගල ධර්ම සතරක් ආරති විරති පාපා මජ්ජපානාච සංයමෝ අප්පමාදෝච ධම්මේසු ඒ සම්මංගල මුත්තමං කයින් වතින් සිතින් සිදුවිය හැකි පාප ධර්මයන් කෙරෙහි විෂගෝර සර්පයන්ගෙන් ඈත් වෙනවා වගේ පාපයන්ගේ ආදීනව දැක එයින් ඈත් වීමත් නැලසීමත් මදයට හා ප්‍රමාදයට හේතු වෙන වසවිස පානයක් වැනි මද්‍යපානයෙන් වැළකී සිටීමත් එසේම දාන සීල භාවනාදී කුසල ක්‍රියාවන්හි අප්‍රමාදව යෙදීමත් කියන කාරණා තුන මෙලව දුණෝ පරලෝ සුගතිය සාන්ත නිවන පිණිස පවත්නා මහා මංගල ධර්ම තුනක්. ගාරවෝච නිවාසෝච සන්තුට්ඨේච කසඤ්ඤුතා කාලේන ධම්ම සවණං ඒ සම්මංගල මුත්තම. සිල්වත්, ගුණවත්, නැනවත් උතුමනට ගුරු දෙගුරු උතුමනට කලණ මිතුරන්ට බුදු පසේ බුදු මහරහතුන් වහන්සේලාටත් උද්දේශික, පාරිභෝගික, වගේම ශාරීරික මේ ධාතු චෛත්‍යයන් ආදීන්ට ගෞරව කිරීම, බුහුමන් කිරීම මෙලව දුණෝ පරලෝ සුගතිය සාන්තනිවන පිස්ස පවත්නා මහා මංගල ධර්මය. නිවාතෝචේ එවාගේම දෙමෝපියන්ට, ගුරු උතුමන්ට, කලණ මිතුරන්ට, සිල්වත් ගුණවත් උතුමන්ට, සීලයට, සමාධියට, ප්‍රඥාවට, ගුණයට, නුවණට නමනු බව, නිහතමානී බව මංගල ධර්මයක්. ඒ වගේම සන්තුෂ්ඨීච සමාධි උත්සාහයේ පමණි යම්කිසි ආමිෂයක් යම්කිසි ධර්මයක් යම්කිසි ගරුත්වයක් යම්කිසි ප්‍රතිපදාවක් ලැබුණා නම් පුරුදු කර ගන්නට එපමණකේ සතුටු වීම අල්පේක්ෂිකා ගුණයේ පිහිටා සතුටු වීමත් කපඤ්ඤතා ස්වල්ප ඌද උපකාරයක් යමෙකුගෙන් ලැබුණා නම් ගලේ කෙටු අකුරක් මෙන් ඒක නොනැසී සබාගෙන මහතක සබාගෙන අවස්ථානුකූලව කළගුණ සැලකීමක් කාලේන ධම්ම ශ්‍රවණං ජීවිතේට අමා 80ක් වැනි පිහිට වෙන සද්ධර්මයේ නිතර ශ්‍රවණය කරන්ඩ පුරුදු වීමක් මේ කාරණා පහ මෙලව ජීවනෝ පරලෝ සුගතිය සාන්ත නිවන පිණිස පවත්නා මහා මංගල ධර්ම පහ. ඒ වගේම කන්තිච සෝවචස්සතා සමනානංච දස්සනං කාලේන ධම්ම සාකච්ඡා ඒකම් මංගල මුත්තමං ඉවසිය යුතු සෑම තැනකදීම නැනනෝන යොදා ඉවසිලිමත් වීම සිල්වත් ගුණවත් උතුමන්ද දෙමෝපියන්ද ගුරුවරයන්ද දාමත නාම මේ নিরතුරුව සුවචිතී කරුව පැවතීමක් එවැගේම ශ්‍රමණයන් වහන්සේලා සිල්ලුතුන් වහන්සේලා නිතර දැකීමට සිත පැහැදීම මෙත්සිතින් දැකීමට කැමති වීමක් සුදුසු අවස්ථාවන්හිදී ධර්මානුකූල ධර්ම සාකච්ඡාවන් යෙදීමක් මේ කාරණා හතර මෙලව දුණෝ පරලෝ සුගතියේ සාන්ත නිවන පිණිස පවත්නා මහා මංගල ධර්ම හතරක් තපෝච බ්‍රහ්මචාරියන්ට අරිය සත්‍යාන දස්සනං නිබ්බාන සත්‍ය කිරියාච ඒ සම්මංගල මුත්තම ඉන්ද්‍රිය দমনය තෙලස්සාන වීරියක් කියන කපෝ ගුණේ පුරුදු කිරීමක් භ්‍රමචාරියන්ට සීල සමාධි ප්‍රඥා නම් වූ ශාසන භ්‍රමචාරියාව හැසිරීමක් අරිය සත්‍යාන දස්සනං දුක්ඛේ සමුදය නිරෝධේ මග්ගය යන චතුරාර්ය සත්‍ය ධර්මය සුතමේ වශයෙන් අසා දැන ගැනීම හා භාවනාමය වශයෙන් ආબોධ කර ගැනීමත් නිබ්බාන සත්‍ය කිරියාට සකල දුක්ඛ රාශියගේ නිවීම වූ අසංකත ධාතු සංඛාත නිර්වාණ ධාතුව සතර මංගලයෙන් ආબોධ කර ගැනීමත් යන කරුණු සතර මහා මංගල ධර්ම සතරයි. පුත්තස්ස ලෝක ධම්මේහි චිත්තං යසන කම්පති අශෝකං විරජං හේමං ඒකම් මංගල මුත්තමං ලාභාලාභ, යස අයස, නිന്ദා ප්‍රශංසා, සැප දුක් කියන මේ අටලෝ දහමට මුහුණ පෑතනදී අකම්පිතව අනන් වගේම අනෝලීනව කියන්නේ හැකිලෙන්නේ නැතුව ඇලෙන්නේ ගැටෙන්නේ මුලාවන් නැතුව කම්පාවන් නැතුව සිතේ ශක්තිය ඇති කරගත හැකි නම් එවාගෙම අශෝකං බොහෝ දෙනා ශෝක වෙන්න තැනදී නුවණින් යුතුව නිස්සෝපී වෙනවා නම් විරජං කෙලස් උපදින අරමුණේදී ඥාන සම්පන්නව කෙලස් නූපදනාසේ සිත පිරිසුදුවෙන් සබා ගන්නේ නම් තේමං භෝදනා බිය වෙන අරමුණේදී නොබියව නුවණින් යුතුව තේජස්මී සිටීමට සමත් වේ නම් මේ කාරණා හතර මහා මංගල ධර්ම සතරයි ඒකාදිසානි කත්වාන සම්බත්ත මපරාදිසා සම්බත්ත සොච්චෙන් ගච්ඡanti සංසේ සම්මංගල මුස්සමන්ති මෙන්න මේ කාරණා 38 යම් කෙනෙක් අනුගමනය කරනවා නම් හැසිරෙනවා නම් පවතිනවා නම් වඩනවා නම් ඒ තැනත්තා සම්බත්ත මපරාජිතා සෑම තැනම අපරාජිතයෙක් වෙනවා නොපරදින්නෙක් වෙනවා ජයග්‍රාහකෙක් වෙනවා සබ්බත් සොත්සින් ගච්ඡanti සෑම තැනකදීම ස්වස්ති භාවයට සක්වත් බවට පත් වෙනවා. මේකයි මහා මංගල සූත්‍රයේ සංක්ෂේප හැඳින්වීම. දැන් මේ මහා මංගල සූත්‍රයේ තියෙන කාරණා 38 මුලින් සඳහන් කළ අසේනාස බාලාණන් කියන තැන සිට කාලේන ධම්ම සමණං කියන ගාථාව තෙක් ඇත්තා වූ කරුණු එතන තියෙනවා කරුණු ආශයක් ඒ කර්ම සියල්ලම ගිහි ජීවිතයක් ගත කරන්නෙකු විසින් විශේෂයෙන් අනුගමනය කරනු කලේතු කාරණා රැසක් වෙනවා. ඊළඟට කන්තිච්ච සෝවචත්තතා කියන ගාථාවේ කර්ම හතරක්, තපෝච බ්‍රහ්මචර්යයන්ට කර්ම හතරක්, පුත්තත් ලෝක ධම්මේ කර්ම හතරක්. මේ 12 ගිහි ජීවිතයේ නික්මේ පැවිදි වූ නැත්නම් විශේෂයෙන්ම ඉදිරිපත් වෙන කර්ම හතර 12ක්. එසේ නමුත් දිහි පින්නතුන් විසින්ද මේ සියල්ල අනුගමනය කළ යුතු පවතිනවා. පැය පින්නතුන් විසින්ද මේ එකක් දෙකක් කරන්නේ සියල්ල අනුගමනය කළ යුතු වෙනවා. පැය පින්නතුන් විසින් අනුගමනය කරන්නට සිදු නොවන දේ තමයි අර පුත්තදාරස සංඝහෝ කියන කොටස් දෙක. අනිත් සියල්ලම අනුගමනය කරන්න වෙනවා. එතකොට මෙහිදී මේ මහා මංගල ධර්මයේ නැත්නම් මංගල සූත්‍රය බොහෝ තෙන් බෞද්ධයන් භාවිතා කරන්නේ පිරිතක් වශයෙන්යි. තුන් සූත්‍රයේ නමේ මහ පිරිත නමේ මහා මංගල සූත්‍රයේ රත්න සූත්‍රයේ කරණීය සූත්‍රයේ සෑම පිරිත් මණ්ඩපයක මුලින් සජ්ජායනා කරනවා. සමාජ රෝග සුවපත් කරන්නත් මේ සූත්‍ර තුන සජ්ජායනා කරනවා. එවාගෙන් විශේෂ මුල් ගව සැදී, ගැට ගෙවදී ආදී මංගල කටයුතු වලදී මේ පිරිත සජ්ජායනා කරනවා. සැබවින්ම මේ මහා මංගල සූත්‍රයේ ධාරණය කරන නිතර භාවිතා කරනවා නම් එයම සීල අභිවෘද්ධියේ දොරටුවක් වෙනවා. මේක නිතර භාවිතා කරන්නාට තමන්ගේ සීල අභිමත අභිවෘද්ධිය සැලසෙනවා. හේතු කාරණා රහසක් තියෙනවා. එකක් තමයි මේ මහා මංගල සූත්‍රයේ අසා මාර්ගඵල ලබා වූ අපමණ දෙවි දේවතාවෝ වහන්සේ යදී ඉන්නවා. මේ දේශනාවල සවන් දෙන්නේ අත් බොහෝම ආදරෙන් බලාපොරොත්තු වෙනවා ගෞරවයෙන් බලාපොරොත්තු වෙනවා යම් තැනක මේවා අහන්න ලැබෙනවා නම් ඒ තැනට ඒ පුද්ගලයන්ට ඒ දෙවියන්ගේ අනුකම්පාවද උපකාරද සැලසෙනවා ඒක එකක් අනික මේ මංගල සූත්‍රයෙන් කියවෙන්නේ සැබවින්ම ජීවනයේ දොරටු මේවා නිතර නිතර නිතර භාවිතා කරනකොට භාවිතා කරන්නාගේ සිතට ඇති වෙනවා දියුණුව පැතීම, දියුණුව සඳහා කටයුතු කිරීම සඳහා උත්සාහය. එයිනොත් දියුණුවම සැලසෙනවා. අනෙක් කාර්මයේ කොයිදේ නමුත් පිරිහීමේ හේතු කිය කියා ඉන්නකොට එතන පිරිහීමේ ලක්ෂණ ඇති වෙනවා. දියුණුවේ හේතු කියව කියවා ඉන්නකොට දියුණුවේ හේතු මතුවෙනවා. මෙන්න මේක නිසා මේ මහා මංගල සූත්‍රය දිනපතාම සෑම දෙනා විසින් භාවිතා කළ යුතු ධාමත්ම ශ්‍රේෂ්ඨ අභිවෘද්ධිකර දේශනාවක්. ඊළඟට අපි සලකා බලන්නේ මේ මහා මංගල සූත්‍රයේ තුලින් අපට අපේ අභිවෘද්ධිය පිණිස භාවනාවක් වශයෙන් භාවිතාට ගන්න කොහොමද කියන මේ තේරුමයි. දැන් මේ සම්බන්ධව මේ හේතු සාධක නිදාන උදාහරණ උපමා උපදේශ ඕන තරම් ප්‍රකාශ කරන් තුන් පිටකින් තියෙනවා. ඒ වගේම ලෝක සත්‍යයනුත් ගන්න බොහෝ කරුණු තියෙනවා. ඒවා බොහෝ තෙන් අපේ බෞද්ධයෝ දන්නවා. ඒ වගේම විතර අහන්නත් ලැබෙනවා. දැන් මෙතෙන්ද අපි බලාපොරොත්තු වෙන්නේ මේ මහා මංගල සූත්‍රය තුලින් තමාගේ දෛනික ජීවිතයේට කොහොමද අදිෂ්ඨානයක් මානසිකාරයක් පුරුදු කරගන්නේ කියන මේ කාරණා ගැනයි අපි ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන්නේ. දැන් මෙතෙන්දී අපි සලකා බලන්නට ඕනි ඉස්සෙල්ලා මේ සූත්‍රයේ කටපාඩම් කරගන්නවා. උදේට හවසට සමන් කැමති වේලාවක තමන්ගේ හිත සාන්ත කරගෙන සීලයක පිළිපදලා මංගල සූත්‍රයේ තමන්ද පමණක් ඇහෙන්න හරි සජ්ජායනා කරනවා. දොළොස් ශ්‍රී ලංකාවට ඇහෙන්න සජ්ජායනා කරනවා නම් ඒත් ඇහෙනවා. දොළොස් ශ්‍රී ලංක කියන්නේ අඩි 18ක් තරම් දුරනේ. එතකොට මෙහිදී ඒ අභිධමයේ මහා මංගල සූත්‍රයේ සජ්ජායනා කරන අවසානයේදී එකක් එකක් ගානේ තමන් අදිෂ්ඨාන කරගන්නවා. ඒ අදිෂ්ඨාන කරන අන්තිමට ඒ ලක්ෂණ විපස්සනාට හරවනවා. එතකොට සීලයේ පිහිටීමෙන් සීල ශික්ෂාවක් ඒක භාවනාත් නැගීමෙන් සමාධි ශික්ෂාවක් අවසානයේ ත්‍රිලක්ෂණ නැගීමෙන් ප්‍රඥා ශික්ෂාවක් කියන සීල සමාධි ප්‍රඥා තුන වැඩෙන හැටියටයි මේක භාවිතා කරන්න වෙන්නේ. නිසා මම පළමුවෙන් ඒ භාවනා වගන්තියක් බොහොම සරලව ඒ වගේම නිතර පාවිච්චි කරන්න පහසු ඉදිරිපත් කරනවා. හැබැයි ඒකම කටපාඩම් කරගන්න කියලා අපි නියම කරන්නේ නැහැ. ඒ අනුව තම තමාට ගැළපෙන වචන වලින් කෙටියෙන් හෝ දිගින් හෝ ඒ අනුසාරයෙන් තමා භවිතාට පුරුදු වෙන්නට ඕනේ. ඒකෙන් තමන්ට දෙලොව දියුණුව නිවන් මඟ ආලෝකමත් වෙනවාමයි. මෙන්න මේ විදිහටයි කෙටි සැලැස්ම. සුමිහිරි නිවන් සැපතින් සනසෙනු පිණිස මම බාල පුද්ගලයන්ගෙන්ද අසත් කුරුසයන්ගෙන්ද පාප මිත්‍රයන්ගෙන්ද පාප ක්‍රියාවන්ගෙන්ද පාප වචනයන්ගෙන්ද පාප සිතිවිලි වලින්ද පාප ක්ලේශයන් කෙරෙන්ද දුරින් දුරවන්නේමි සිල්වත් ගුණවත් නනවත් බෝසත් කලනෙමි තුරන්ද පණ්ඩිතෝත්තම යන්ද කල්යාණ ක්‍රියාවන්ද කල්යාණ වචන යන්ද කල්යාණ සිතිවිලිද කල්යාණ කුසල ධර්මද කල්යාණ ප්‍රතිපත්තිද අනුගමනය කරන්නේමි සීලයෙන් සමාධියෙන් ප්‍රඥාවෙන් ගුණයෙන් නුවණින් වැඩි සිවුතුමනට බුදු පසේ බුදු මහරහත් මහෝත්තමයනටද මෞඛිය ගුරුවර කලණ මිතුරන්ටද කයින් වචනෙන් සිතින්ද සීලයෙන් සමාධියෙන් ප්‍රඥාවෙන්ද ප්‍රතිපත්තියෙන්ද නිරතුරු ගෞරව කරන්නෙමි තෙරුවන් පවතින සිල්වත් ගුණවත් නැනවත් බෝසත් මෞපිය ගුරු උතුමන් වෙතෙන දාන සීල භාවනාදී කුසල් පාරමී කිරීමෙත වාසනාවන්තවන ප්‍රතිරූප දේශයකම වාසය ප්‍රාර්ථනා කරන්නෙමි ජාති ජාතින් හිදී සිදු කරගත් දාන සීල භාවනාදී කුසල් ඵල මතු කරගනු පිණිස ධාර්මිකව ජීවත් වන්නෙමි යෝනිසෝ මනසිකාරයෙන් යෙදී සෑම ක්‍රියාවක් සෑම වචනයක් සෑම සිතිවිල්ලක් දහමට අනුව පවත්වන්නෙමි ආගම ධර්මය පිළිබඳවද ධර්ම විනය පිළිබඳවද සීල සමාධි ප්‍රඥාවන් පිළිබඳවද ඥාන සමාධි සමාපatti අභිඥා විදර්ශනා මාර්ගඵල පිළිබඳවද බහුශෘත වන්නේමි මෙලවට පරලොවට හිත රැඳ පිණිස පවත්නා වූ ධාර්මික ශිල්ප ශාස්ත්‍රයන් හදාරන්නේමි කයින්ද වචනින්ද සිතින්ද සීකුන් දුරින්ද මෙලොවට පරලොවට හිත වැඩ පිණිස සංවර විනය පුරුදු කරන්නෙමි තමන්ටද අනුන්ටද මෙලොවටද පරලොවටද හිත වැඩ පිණිස පවත්නා වූ සුභාසිත වචනන කතා කරන්නෙමි දෙමව්පියන් වෙත කළ ගුණ සලකමින් මෙලව දියුණුව පරලොව සුගතිය සාන්ත නිවන් පිණිස කරුණාපාතින් උවටන් කරන්නෙමි සිල්වත් ගුණවත් නැනවත් බෝසත් දරුවන් වනු පිණිස කරුණාපාතින් දරුවනට සංග්‍රහ කරන්නෙමි සිල්වත් ගුණවත් නැනවත් උතුම් බිරින්දන් වනු පිණිස ගරුණාමෙත් ගුණ පිහිටුවා කරුණුකාකින් බිරින්දට සලකන්නේමි මෙලව පරලව හිත කුසුව පිණිස පවත්නා වූ මඟඵල නිවන් සෝ පිණිස හේතු වෙන පරිදි සම්මා ආජීවය පුරුදු කරන්නේමි ආමිස දාන ධර්ම දානයන් පාරමී සීලයෙන් පුරුදු කරන්නේමි දස කුසල ධර්මයට අනුවම ජීවිතය පවත්වන්නෙමි ජීවත් වන්නා ඌද මිය පරලොව ගියා ඌද ඥාතීන් හට දෙලොව සුබසත පිණිස වැඩ හැසිරෙන්නෙමි පරෝපකාරය සඳහා උපාකාර වෙමින් ලෝවැද සලසන්නෙමි කයින් වචනින් සිතින් සිදුවිය හැකි පාපයන් කෙරෙන් ආදීනව සලකා දුරින්ම දුරවන්නේමි මදයට හා ප්‍රමාදයට හේතු වන මද්යපානයෙන් සදහට වළකින්නේමි දාන සීල භාවනාදී කුසල ධර්මයන් පිරීමේ අප්‍රමාද වන්නේමි ගරු කටයුතු උතුමන් අට සිල්වත් ගුණවත් උතුමන් අතද ශාරීරික ධාතු පාරිභෝගික ධාතු උද්දේශික ධාතු වශයෙන් පවත්නා වූ පූජනීය වස්තුන් වෙතටද බුදු පසේ බුදු මහරහත් උතුමනටද දස පාරමිතා ආදී උසස් බෝසත් ගුණයන්ටද ගෞරව කරන්නේමි සිල්වත් ගුණවත් උතුමන් වෙත යටහත් සැවැත්මින් නිහතමානී වන්නෙමි ලද පමණින් සතුටු වෙමින් අල්පේච්ඡතා සන්තුෂ්ඨිතාදී ගුණ පුරන්නෙමි කළගුණ සලකමින් ලොවි ලෝතුරා සුව පතන්නෙමි බුදුබණ ඇසීමෙහි නිරතුරු ප්‍රියවන්නෙමි ඉවසිය යුතු සමසම්නිදී නන නුවණ යොදා මහමෙරමින් ඉවසීම කුරුදු කරන්නෙමි සුවසේ සීකරු ගුණයෙහි පිහිටා සිල්වත් ගුණවත් නනවත් නුතුමන් ඇසුරු කරන්නෙමි සිල්වත් ගුණවත් නනවත් ශ්‍රමණ බ්‍රාහ්මනාදී පැවිදි උතුමන් ආශ්‍රය කරන්නෙමි සුදුසු කල්ලි ධර්ම සාකච්ඡාවෙහි දෙමින් දහම් ගැටළු විසඳා ගන්නෙමි. ඉන්ද්‍රිය දමනයේද ක්ලේශ තාපනය නම් වූ වීරියද වඩන්නෙමි. සීල සමාධි ප්‍රඥා තීරසයෙන් සසුන් බඹසර ඇතිරෙන්නෙමි. දුක්ඛය සමුදය නිරෝධය මග්ගය යන චතුරාර්ය සත්‍ය ධර්මයේ අනුබෝධ වශයෙන්ද ප්‍රතිවේද වශයෙන්ද අවබෝධ කරගන්නෙමි සියලු දුක්ඛයන්ගේ සංසිඳීම නම් වූ එකොළොස් ගිනිනීම නම් වූ තෘෂ්ණාවත අරමුණු නොවන්නා වූ අසංකත ධාතු සංඛාත කාන්ත නිවන් සුව සාක්ෂාත් කරන්නෙමි අතලෝ දාමින් කම්පා නොවන ගුණයෙහි පිහිටන්නෙමි ශෝකමිය යුතු තන නැන නුවණින් යුතුව නිස්සෝති වන්නෙමි කෙලෙස් අරමුණ ඇති තන්නේ නැන නුවණින් යුතුව නික්ලේසී වන්නෙමි බියයි විය යුතු අරමුණෙහි නැන නුවණින් යුතුව ඍජුව නොබියව සීලුවණින් කටයුතු කරන්නෙමි මෙසේ වූ අටතිසක් මංගල ධර්මයන් අනුගමනය කරමින් මෙලව ජයගෙන පරලොව ජයගෙන සසර ජයගෙන කෙලෙසුන් ජයගෙන ආත්ම භාවය ජයගෙන අපරාජිතව බුදු පසේ බුදු මහරහතුන් වහන්සේ නිසනසී පැමිණ වදාළ අජරාමර සාන්ත අමාමා නිවන් සුව පතන්නේමි මේ විදිහට සමාගයේ මනසට ගැළපෙන හිතේ සමාධිය ඇති වෙන වචන දෙලකින් මේ කරුණු 38 අදිස්ථාන කර ගැනීම වැදගත් වෙනවා මේ මහා මංගල ධර්මයන් එකක් එකක් ගානේ කලකා බලනකොට සෑම කුසලයකදීම මේ අට පිට අට සම්පූර්ණ වෙන හැටි තේරුම් ගන්න පුළුවන්. දැන් අපි සලකා බලමු අපි මේ ධර්ම දේශනා කරනවා. එන්නතුන් ධර්ම ශ්‍රවණය කරනවා. දැන් මේ බුද්ධ පූජා පැවැත්ුණා. සීලයක පිහිටියා. සංඝ රත්නයේ දුටුතන වැඳ නමස්කාර කළා. මේ කටයුතු තුළ මංගල ධර්ම 38ම තියෙන බව අපි තේරුම් කරගන්නට ඕනේ. හැම කුසලයක් පාසා මේකේ ලැබෙන හැටි පැහැදිලි කරගන්නට ඕනේ. දැන් අපි මේ මොහොතේදී අසේවනාච බාලාණන් ගුණේ පිහිටා සිටින්නේ. මේ වෙලාව අපි ආශ්‍රය කරන්නේ පාප මිත්‍රයන් නෙමෙයි. පාප ක්‍රියාවන් නෙමෙයි. පාප ක්ලේශයන් නෙමෙයි. පාප සිටිවිලි නෙමෙයි. පාප වචන නෙමෙයි. එසා අපි මේ මොහොතේදී බාලයන් කරෙන්, බාල ක්‍රියාවන් කරෙන්, බාල වචන විකරෙන්, එවාගෙම බාල සිටිවිලි, එවාගෙම ක්ලේශයන් කරෙන් ඈත් වෙලා මේ වෙලාවේ ඉන්නවා. යමහා මංගල ධර්මයක් උඩයි තැනින් ඉන්නේ. දැන් අපි ආශ්‍රය කරන්නේ බුදුරජාණන් වහන්සේ මේ සද්ධර්මය, මහා සංඝ රත්නය, සිල්වත් ගුණවත් පිරිසක්. එවාගේ බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා පුරුදු කළ කුසල කාය කර්ම, කුසල වාචික කර්ම, කුසල මනෝ කර්ම, කුසල ධර්ම අපි දැන් මේ වෙලාවේ අනුගමනය කරන්නේ. ඒ දෙවෙනි මහා මංගල ධර්මයේ උඩ සීතා සිටිනවා. මේ මොහොතේ අපි බුද්ධ රත්නයේට, ධර්ම රත්නයේට, සංඝ රත්නයේට සිල්වත් ගුණයක් උතුම්මන්ද ගුණයක දාමට ගෞරව පිණිසයි මේ පවතින්නේ. එසා ගරුකට උත්තන්ද ගෞරව කිරීමේ උතුම් පූජනීය උතුම්මන්ද පූජා කිරීමේ කුසලයේ මෙතන කෙරෙනවා. දැන් අපි වාසය කරන්නේ පතුරු ප්‍රදේශ වාසයකයි. මෙතන රත්නත්‍රයේ වැඩ ඉන්නවා. මෙතන කල්යාණ මිත්‍රයන් ඉන්නවා. මෙතන කල්යාණ ධර්මයන් පවතිනවා. කල්යාණ ගුණ ධර්ම අනුගමනය කෙරෙනවා. එතකොට අපි ප්‍රතිරූප දේක වාසයක මේ ගත කරන්නේ. ඒ වගේම අපට සසර පින් තියෙනවා. ඒකා මේ ලෝක දාපිය හඬා ගලපෙන නානා දුකින් පෙළෙන ජනතාව අතරට අද අපි කුසල සෝමනස්යෙන් කුසල සිහියෙන් කුසල වීරියෙන් කුසල ඡන්දයෙන් මුදිකාවෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් චිත්ත ප්‍රසාදයෙන් මේ අපි ගත කරන්නේ අපේ පෙරකෙන මතු කර ගැනීම නෙවෙයි. මේ මොහොතේ අපේ සිතේ පවත්නේ අත්ථ සමා පණිදි වශයෙන් ඒ කියන්නේ යෝනිසෝ මනසිකාරයෙන් යුතුව ධර්මයේ පිහිටුවාගෙනයි දැන් අපි මේ පවතින එක මංගල ධර්මයක්. දැන් අපි මේ බණ ඇසීමෙන් එවැගේම පිළිවෙත් කෙරීමෙන් ආගම බහොස්සත අධිගම බහොස්සත කියන බුද්ධ ධර්මයේ පිළිබඳව බෞද්ධ පිළිවෙත් පිළිබඳව යමක් ඉගෙන ගන්නවා එවැගේම පුහුණු වෙනවා. ඒක මංගල ධර්මයක් මෙතන. එවැගේම අපේ දැන් මේ පැවැත්ම මෙලව දියුණුවට පරලෝ සුගතියට නිවනට හේතු වෙන යහපත් අවබෝධයක් ඇති කර ගැනීමයි. ශිල්පය කියන එකේ තේරුම හස්ත කර්මාන්ත හැටියට හඳුන්වනවා. දැන් මෙතන වන්දන හැටි දන්නවා, වාඩි වෙන හැටි දන්නවා, ඉරියව් පවත්වන හැටි දන්නවා. ඒකත් තමන්ගේ දියුණුවට හේතුන ශිල්පයක්. හැමෝම දන්නේ මේවා. අනික දැන් සුවිනීත විනය ඇතුව පවතිනවා. අපි හැමදෙනාම දැන් කයින් සංවරයි. වචනෙන් සංවරයි, හිතින් සංවරයි, පැවැත්මින් සංවරයි, හැම දෙයකින්ම සංවරයි. අපි දැන් සුවිනී සගෙන නම් වූ මංගල ධර්ම උඩනේ ඉන්නවා. දැන් මේ වෙලාව අපි කතා කරන කතා කරන සුභාසිතයක්මයි. එළවට හිත සූපිනිස, පරිලෝක සුගතිය පිණිස, නිවන පිණිස හේතු වෙන දෙයක්මයි මේ කාලය තුළ අපි කවුරුත් කතා කරන්නේ. සාදුකාර දුන්නත් ඒක සුභාසිතයක්. එවාගෙම දැන් මේ මොහොතේදී ජීවත් වෙන දෙමව්පියන්ද මේ පරිලෝකයේ දේවාපියන්ට අපේ සංග්‍රහ කරනවා. අපි ඥාතින්නේ පින් දෙනවා, ජීවත්වන ඥාතින්නේ සෙත් පතනවා. එනොත් අපි මෞපියන් උපස්ථාන කිරීමේ කුසලයේ සම්පූර්ණ කළා වෙනවා. අනික් කාණ්‍යද මෞපියන් අනුගමනය කිරීමක් මෙතන තියෙනවා. අපි දේවාපිය හොඳ සිල්වත් ගුණවත් ආගමික වත් පිළිවෙත් වලින් යෙදුණු පින් දේවාපියෝ. අපි මේ කටයුතු කරනකොට දේවාපියන් අපි සංග්‍රහ කළා වෙනවා. එවාගේම දූ දරුවන් හා ස්වකීය ස්වාමි භාර්යාවන්ටද මේ සැලකීම මෙසීම සිද්ධ වෙනවා. ඒ දූ දරුවන්ට මේ ගුණ ධර්මයන් අනුගමනය කරන්න සලස්වනවා. එවාගෙන් ස්වාමි භාර්යාවන්ට ඕනෝන්ට මෛත්‍රී කරමින් ඕනෝන්ගේ දියුණුව සැපීම සිද්ධ වෙනවා. එසේම මේ මොහොතේදී ජීවත් වීමේ කටයුතු ධාර්මික වෙනවා. සම්මා ආජීවයේ කෙනෙහිතේ පිරිසුදු බවයි. දැන් මේ ආගමනුකූලව කටයුතු කරන කෙනෙකුගේ හිතේ කිසිසේත් පහළ වෙන්නේ වැරදි ජීවත් වීමක් සඳහා. නිසා සම්මා ආජීවයේ කියන අනාකූල කම්මන්තයක් මෙතන තියෙනවා. ඒ වගේම ආමිෂ දාන ධර්ම දාන දෙකමත් මෙතන තියෙනවා. දැන් මේ බුද්ධ පූජා සැවැත්තුවා සංඝයාත් සංඝරාජින ගිලන්පස දාන ආදී කිරින්නමනවා. ආමිෂ දාන. ඒ වගේම ධර්ම දාන. ඒ කියන්නේ සමන්ගේ සීලය තමන්ගේ සමාධිය, තමන්ගේ ප්‍රඥාව මේවා දිනු කරමින් කරමින් අපි ධර්ම දානය තුනුරුවන්ට ගෞරව වශයෙන් පූජා කරනවා. ඒ වගේම දස කුසල ධර්මයේ මෙතන පැවතිනවා. දානයේ තියෙනවා, ඒ වගේම පස්වෙන් දස කුසලෙන් වැළකීම තියෙනවා, දස පුණ්‍ය ක්‍රියාවක් මෙතන තියෙනවා. ඒ වගේම ඥාතියේ සංග්‍රහයකොත් මෙතනම තියෙනවා. ජීවත් වෙන ඥාතීන්ලා මේ පරිලෝකීය ඥාතීන් අපි පින් පමුණුවනවා, ජීවත් වෙනාට සෙත්පත් කරනවා, යත්න ආදර්ශ දෙනවා. එසේම ලෝබද සඳහාද වැඩ හැසිරීමක් වෙනවා. ඒ අභිආරස්ථාන වලට විතර එමේ මේ ස්ථාන වලින් ලෝක වැඩ සැලසීම සඳහා සංග්‍රහ වෙනවා. උපකාර කළා වෙනවා. ඒසා අනවජ්ජානි කම්මානි මංගල ධර්මයක් මෙතන තියෙනවා. මේ වෙලාවේ අකුසල කර්මයන්ගෙන් දුරින්ම දුර වෙලා ඉන්න ආරතිවිරිති පාපා. එවාගෙම අපි මේ වෙලාවේ මධ්‍යපානයෙන් වැළකීලා හොඳ සිහියෙන් ඉන්නවා. මේ වෙලාවේ කුසල ක්‍රියාව සම්බන්ධව මන සිහිනුවණින් ඉන්න බැවින් අප්‍රමාදෝච ධම්මේ සුගුණයක් පිරුවා. ඒ වගේම ගරුකටයුත්තන් ගෞරව කිරීමේ පින මෙතන තියෙනවා. දැන් මේ හැමදෙනාම නිහතමානී වෙන්නේ බොහොම සංසුන්ව යටහත් පැවැත්මේ. ඒ වගේම මේ මොහොතේදී තමාත් ලදපමණින් සතුටුලයි මේ වාඩිලා ඉන්නේ. චතුරුකාරි දිමහරි කොතනාරි වාඩි වෙමින් ලදපමණින් සතුටුලා ඉන්නවා. ඒ වගේම කළගුණ සැලකීම් වශයෙන් අපට අනුග්‍රහ කරන මේ සිල්වත් ගුණවත් බුද්ධ පුත්‍ර සංඝ රත්නයට අනුග්‍රහ කිරීම මෙතන සිද්ධ වෙනවා. ඒ වගේම ඕනොන්ට උපකාර වීම මෙතන තියෙනවා. සමාත බණහන් දෙන්නේ නැති අයට බණහන් දෙක්වාසු කරගෙන එනවා. ඒ වගේම සමන්න සුවකහ උපකාරයක් කළාට උපකාර කිරීම මෙතන තියෙනවා. ඒ වගේම ධම්ම ශ්‍රවණ කියන මහා මංගල ධර්මයේ දැන් මෙතන පවතිනවා. එසේම ඉවසීමේ ගුණය දැන් තියෙනවා. දැන් අපට සීතලුණු තුන, වැඩගෙන පිපාස, නැසිමඳුරු ආදී පීඩා මේ හැම දෙයක්ම දැන් ඉවසාගෙන ඉන්නේ. ඒ වගේම ධර්ම ශ්‍රවණය කරනකොට වෙලාව ගත වෙනවා කියලා කලබල වෙන්නේ නැතුව ඒ ඉවසීමෙන් යෙදෙනවා. කාන්තීසේ. ඒ වගේම සෝවචස්සතා සංඝ රත්න ඉදිරියේ, වැඩිහිටියන් ඉදිරියේ, ධර්මයේ ඉදිරියේ, ප්‍රතිපත්ති ඉදිරියේ කොම සෝච භාවයක් මෙන්න වෙලාවේ පවතිනවා. එවාගේම සමනානංච දස්සනං සිල්ලුතුන් වහන්සේලා දැකීමේ මංගල ධර්මයක් මෙතන තියෙනවා. එවාගේම කාලෙන ධම්ම සාකච්ඡා දැන් මෙතෙන් ධර්ම සාකච්ඡාවක් කෙරෙනවා. කපෝච මේ වෙලාවේ සමදෙනාගේ තියෙන කුසල වීරිය. එයින් අපේ හිතේ කෙලෙස් සැමෙනවා. ඒක කපෝ. මේ වෙලාවේ ඉන්ද්‍රියන් සංවරව පවතිනවා. අසපන නැහැ දිව කායයේ ඉන්ද්‍රියන් සංවරව පවතිනවා. ඒක තමයි ඉන්ද්‍රිය සමේ කපෝ කියන වචනයෙන් හඳුන්වන ඉන්ද්‍රිය দমনය හා එලෙසාන වීර්යය දැන් මෙතන පවතිනවා. ඒ වගේම අපි දැන් සීලයක පිහිටා ඉන්නවා. සිතේ තන්පත් දැනෙන ධර්මාස්රවණය කිරීමෙන් සමාධියක් ඇති වෙනවා. ඒකම මේ ලැබෙන ආબોධයෙන් ප්‍රඥාව වැඩෙනවා. සීල සමාධි ප්‍රඥා නම් වූ සාසන භ්‍රමචර්යය මෙතන පිළිනවා. ඒ වගේම මේ කුසල ජවන් සිතක් ගන්න අපි චතුරාර්ය සත්‍ය දකිනවා. දැන් අපේ සෑම කුසලයක් කරා නිවන් සුව කතා. නිවන්සෝ කතා කරන සෑම ජවන් කුසල සිතක් පාසාම ඇති වෙනවා චතුරාර්ය සත්‍ය අවබෝධය කොහොමද? අපි යන්දාසක මඟපල නිවන් ලබනවා නම් ඒ නිවන් ලබන්නේ මේ කුසල ජවන් සිත උපනිශ්‍රේ වෙනවා. එතකොට මේ ජවන් සිතක් සිතක් ගානේ කරුණු හතරක් සිද්ධ වෙනවා. එකක් තමයි සසර කෙටි වෙනවා දුක්ඛ සත්‍යය. එකක් තමයි නිවන සමීප වෙනවා නිරෝධ සත්‍යය. එකක් තමයි ඒ සිතේ නීවරණාදී කෙලෙස් සිටිවිලි යටපත් වෙනවා සදාංග වශයෙන්. ඒක සමුදේ සත්‍ය අවබෝධය. එකක් තමයි ඒ සිටේ තේනවා මාර්ගාංග පහක් දැකී. සම්මා දිට්ඨි තේනවා, සම්මා සංකප්ප තේනවා, සම්මා වායාම තේනවා, සම්මා සති තේනවා, සම්මා සමාධි තේනවා. නුවණින් යුතුව බණහන වෙලාවේ මේ අංග පහක්ම පහළ වෙනවා ඒ ජවන් සිටේ. ඒක මාර්ග සත්‍ය අවබෝධය. මේ බැලුවාම ජවන් සිතක් ගන්න අපි සිදු කරන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධයේ ටිකෙන් ටික ලබා ගැනීමයි. යම් දාසක මේ කර්ම සම්පූර්ණ වෙනකොට තමයි මාර්ගඵල නිර්වාණ සාක්ෂාත් වන්නේ. ඒ වගේම දැන් අපි මේ මොහොතේදී සදංග විමුක්ති නම් වූ නිවන දකිනවා. නිවනේ තියෙනවන අවස්ථා තුනක් සදංග විමුක්ති, විස්සම්බන විමුක්ති, සමුච්ඡේද විමුක්ති කියලා. මේ මොහොතේදී අපේ සිතේ කෙලෙසුන් සදංග වශයෙන් ඈත් වෙලා. ඒ කියන්නේ දැන් මේ බුද්ධ මන්දිරය තුළ ආලෝකයේ තියෙනවා ආලෝකයේ තියෙන තාක් මේ ස්ථානේ අඳුර ඇතුල් වෙන්නේ ඒ වගේ අපේ කුසාසිතින් ඉඳ යන්තාක් අප ඉන්නවා නම් ඒ තාක් අපේ සිතේ ලෝභ දෝෂ මොහාදී අඳුරු පහළ වෙන්නේ ඒවා ඉවත් වෙලා යනවා ඒක තමයි කදංග විමුක්තිය කියන්නේ ඒකෙන් දැන් අපි යුක්තයි යම් දාසක සමාධි භාවනා වඩා උපචාර සමාධි අර්පණා සමාධි පෙදෙවන එදාට විස්කම්බන විමුක්තියක් ලැබෙනවා සමුච්ඡේද විමුක්තිය කියන්නේ මාර්ගඵල ප්‍රතිලාභයයි. ඒ මාර්ගඵල ප්‍රතිලාභයේ දක්වා උපනිශ්‍රේ වෙන්නේ මේ උතුම් අවස්ථාවට දැන් සම්බන්ධ වෙ තියෙන්නේ. ඊළඟට දැන් මේ මොහොතේදී අපට ලාභයක්, අලාභයක්, යසසක්, අයසක්, නිന്ദාවක්, ප්‍රශංසාවක්, සැප දුකක් ලැබුණත් හෙල්ලෙන්නේ නැහැ. මේ මොහොතේ අපි හෙල්ලෙන්නේ නැති කුසල සිතකින් මේ ඉන්නේ. අපේ කුසල සිත හෙල්ලෙන්නේ මේ ලෝභයෙන් දෝෂයෙන්. මේ හෙල්ලෙනවා කියන එකේ තේරුම අටලෝදාමින් කම්පණය කියන්නේ ලාභයක් යසතක් ප්‍රශංසාවක් සැපක් ලැබුණම ලෝභය අලාභයක් අයසක් නිന്ദාවක් දුකක් ලැබුණම දේශය ඒ දෙකොණෙම මෝහය මෙන්න සිතේ කම්පණිය දැන් මේ මොහොතේදී අපි කුසල් සිත් තේලි තේලි පහළවන බැවින් ලෝභයක් නැහැ දේශයක් නැහැ මෝහයක් නැහැ මේක තමයි අසලෝදා අමින් කම්පා නොවීමේ ආරම්භයේ නැත්නම් ඵල කුරුද්ද ඇති කර ගැනීම ඒකත් දැන් තියෙනවා දැන් මේ මොහොතේ අපේ සිතේ ශෝකයක් නෑ. ශෝකයේ පහළවන්නේ දේශ මූල අකුසල සිතක. දැන් අපේ සිත ඉතා සෝමනස්ස සාගත කුසල සිතින් ඉන නිසා පටිඝ සිතක් නෑ. නිසා අශෝකං. විරජං මේ මොහොතේ අපේ සිතේ කෙලෙස් සිතකුත් නෑ. ලෝභ සාගත අකුසල සිතක් නෑ. දෝෂ සාගත අකුසල සිතක් නෑ. මෝහ සාගත අකුසල සිතක් නෑ. නිසා විරජං මේ මොහොතේ අපේ සිතේ කෙලෙසුන්ගෙන් තොරයි. හේමං මේ මොහොතේ අපට බයකුත් නැහැ. ඒ කියන්නේ අස්ථානුවාද භය, පරානුවාද භය, දණ්ඩ බය, දුර්ගති භය කියලා කියනවා මහා භය හතරක්. තමන්ට තමන් දොස් කියාගන්න, තමන් කළ වරදවල් අනුන් නොදන්න තමන් ජීවිත පමණක් දන්න වරදවල් ගැන තමන් දොස් කියාගන්නවා. තමන් සාප කරගන්නවා. එවැනි බයක් අපිට මේ වෙලාවේ නැහැ. අනුන් දොස් කියන, අනුන්ගේ උපවාදවලට ලක් වෙන බයක් දැන් මේ මොහොතේ නැහැ. දඬුවම් ලැබීමේ බයක් මෙතන නැහැ. ඒ වගේම සංසාර අපාය භයක් අපට ඇත්තේ නැහැ. දුග දුගතියට යනවා කියලා අපි විශ්වාස කරන්නේ අපි කවදාකවත් නිම්මත්තේ දුගතියට යන්නේ නැහැ කියන අදිෂ්ඨානයෙන් කටයුතු කරනවා. මෙන්න මේ විදිහට බැලුවාම මේ එකම පින්කම් තේලියේදී මංගල ධර්ම 38ම වැඩිගෙන තියෙනවා. ඒ නිසා අපි කරන සෑම කුසලයක් වාසා මේ මංගල ධර්ම වැඩි දියුණු කිරීම සිද්ධ වෙනවා. එයින් අපට මෙලව දියුණුව සැලසෙනවා, පරලොව සුගතිය සැලසෙනවා. මෙලොව වශයෙන් තමන්ගේ ආධ්‍යාත්මික ගුණ ධර්ම දියුණු වෙනවා. සද්ධාම, සීලය, සෘතය, ත්‍යාගය, ඥානය. එවාගෙම හිරිය, ඔත්තාප්පය මේවා වැඩි දියුණු වෙනවා. එවාගෙම කරුණාව, මෛත්‍රිය, දයාව, අනුකම්පාව, ඉවසීම, පරෝපකාරය මේ ගුණ වැඩි වෙනවා. කළගුණ සැලකීම, කළගුණ දැනීම, එවාගෙම අනුන්ගෙන් ලැබෙන අර කියන ලාභාලාභ යථාස නින්දා ප්‍රශංසා සැප දුක් ආදී දෙස් කුසල බව මේ වගේ ගුණ ධර්මයක් වැඩි දියුණු වෙනවා. ඒ වැඩි දියුණු වෙන මනසක් ඇති බැවින් අපි කරන කියන දේවල්ද දියුණුවටපත් වෙනවා. දහස් හිතේවා නම් මේක හොඳින් වැඩෙනවා. මල්සලයක් හිතේවා නම් හොඳින් වැඩෙනවා. දරුවෙක් හදනවා නම් දරුවා හොඳින් වැඩෙනවා. සේවකයෙක් ඉන්නවා නම් සේවකයා හොඳින් වැඩෙනවා. එවාගෙම සමන් සතු සියල්ල යහපතෙන් යහපත් ලෙස අභිවෘද්ධියටපත් වෙනවා. ආශ්‍රය කරන්නම් කල්යාණ මිත්‍රයන් වැඩි දියුණු වෙනවා. එවාගෙම තමන්ගේ ලාභ සත්කාර ආදී වැඩි දියුණු වෙනවා. ඒ මොකද හැම වෙලාවෙම තමන් දියුණුව පතන දියුණුවට මඟ පාදා ගන්න කෙනෙක් නිසායි. එමගින් සිදුවෙන අද පුබ්බේසගත පුණ්‍යතාවකයේ පුතන මෙන් තමන් හැසිරෙන්නේ ප්‍රතිපත්තියකයි. ඒ ප්‍රතිපත්තියේ හැසිරෙනකොට ඈතාතියේ සිදු කරගන්නා ලද කුසල ධර්මයන්ගේ උකස් සම්බක ශක්තිය ඇවිල්ලා Tamanda පිහිට වෙනවා. සාමාන්‍ය ඵල සූත්‍රයේදී දේශනා කළානේ අජාතක සත්‍රු සජ්ජිරුවන්ද සජ්ජිරුවන්ගේ රජවාසනේ දාසකම් කරන දාස මෙහෙවර කරන කෙනෙක් එයින් අතිමිදී සසුන්ගත වෙනවා. ඔහු ඒතොට සිදු කෙරේ තමන්ගේ ජීවිතයට ප්‍රතිපත්තියක් එක්කාසු කර ගැනීමයි. එතකොට මේ සජ්ජිරුවන්ගෙන් එහාවා ඒ 16 සැදුනාට පස්සේ අයමත් 16 මෙහෙවර ගන්නවද රජුරු. රජතුමා කියන්නේ නැත ස්වාමීනි. මම ගිහින් පා අල්ලලා වඳිනවා. මම සිව්පතෙන් පිරිනමනවා. මම සැපකරු දායක වෙනවා. මම ආරක්ෂා සංවිධාන සැලසෙනවා. එයින් පැහැදිලි වුණ කාන්දෘෂ්ටික වාක්‍යයෙන් ප්‍රතිපත්තියේ තියෙන ආනිසංශය. කලින් රජුරවන්ට බැල මෙහෙවර කළ දාසකම් කළ තැනැත්තා උසස් සීලයක උසස් පිළිවෙතක යෙදුණන් පස්සේ මොකද ඒ රාජ්‍යරුවන්ගෙන් ලැබුන් ලබන්නේ කුණා. ඒ රාජ්‍යරුවන්ගෙන් සූපසේ ලබන්නේ කුණා. ඒ රාජ්‍යරුවන් කැපකරුකමට පත්වන්නේ කුණා. ඒ රාජ්‍යරුවන්ගේ ආරක්ෂා සංවිධාන ලබන්නේ කුණා. මේ වගේ තමයි වර්තමාන වාසියෙන් මහා මංගල ධර්ම වැඩෙන හැටියට අපි පිළිවෙත් අනුගමනය කරනකොට අපට ඈතාතීතයේ සිදු කළ අසීමිත පින්කම් වල ආනිසංස මතුවෙන්න පටන් ගන්නවා. මෙන්න මේක නිසා මෙලව දුණුව පතන, පරලෝ සුගතේ පතන, එවාගේම දෙලව දුණුව පතන, ගුණධර්ම දියුණුව පතන, කාර්මයේ දියුණුව පතන, බෝධිපාක් ධර්ම දියුණුව පතන, එවාගේම සද්ධාදී සත්කාර ධනස්සන්දී දියුණුව පතන, සීල සමාධි ප්‍රඥා ගුණ දියුණුව පතන, ධ්‍යාන අභිඥා දියුණුව පතන, විදර්ශනා ඥාන දියුණුව පතන සෑම දෙනා විසින් දිවාරාත්‍රී දෙක්වි මේ මහා මංගල ධර්ම ආවර්ජන කරමි ඒවාසන්නව සිත පුරුදු කර ගනිමින් භාවනාමය කුසල් වැඩෙනසේ පැවැත්වීම ඉතා සුදුසුයි කියන එක ලෝසුරා බුදුරජාණන් වහන්සේගේ දේශනානුසාරයෙන් පැහැදිලි වෙනවා. එදා මේ දේශනාවට සවන් දීගෙන සිටියේ දෙවියන් බ්‍රහ්මයන් අතරතේ සෑම දෙනාගේ සමාධි වුණා. සමාධි වීම තුළින් විපස්සනා ඥාන පහළ වුණා. මේ කෙටි වේලාවක දේශනාව අවසන් වෙනකොටම කෝටි ලක්ෂයක් දෙවියන් බ්‍රහ්මයන් සෞඛලෙස්සස අරිහත්ත්වයටපත් වුණා. අසංඛේයයක් පිළිස අමා මහ නිවනටපත් වුණා. ඒ කියන්නේ සෝවාන් සකදාගාමි අනාගාමි. අසංඛේයයක් කියන්නේ අද කාලේ මේ වචනේ බොහෝ දෙනා හිතන්නේ ගණනක් නැති කියන එක. නමුත් ගණනක් ඇති සංඛ්‍යාවක් තමයි අසංඛේය කියන්නේ. අසංඛේය කියන එකට 1.140ක් කරන් දිග සංඛ්‍යාවක්. ඒ කාලයේ ඈතාතීතේ භාවිතා වූ සංඛ්‍යාපතයේ කෙලවර තමයි අසංඛ්‍ය කියන සංඛ්‍යාව. ඒක කෝටිය කියන සංඛ්‍යාවට තියෙන 1.7ක් ඒ කෝටිය කෝටිය බැගින් 24ක් වැඩි වෙනවා. ඒතකොට තමයි අසංඛ්‍ය නමින් හඳුන්වන්නේ. 1යි 10යි 100යි 1000යි දසදහයි ලක්ෂයයි දසලක්ෂයයි කෝටියයි. කෝටි කෝටියක් ප්‍රකෝටි එකයි. ප්‍රකෝටි කෝටියක් ප්‍රකෝටි ප්‍රකෝටි එකයි. කෝටි ප්‍රකෝටි කෝටියක් නින්නහොතේ නහොතේ එකයි නහොත කෝටියක් නින්නහොතේ එකයි නින්නහොත කෝටියක් අක්ෂවහිනේ එකයි අක්ෂවහිනේ කෝටියක් බිඳු එකයි බිඳු කෝටියක් අරබුද එකයි අරබුද කෝටියක් නිරරබුද එකයි නිරරබුද කෝටියක් අහහ එකයි අහහ කෝටියක් අටත එකයි අටත කෝටියක් අබබ එකයි අබබ කෝටියක් සෝගන්ධික එකයි සෝගන්ධික කෝටියක් උත්කල එකයි උත්කල කෝටියක් කුමුදු එකයි කුමුදු කෝටයක් කුණ්ඩරේක එකයි කුණ්ඩරේක කෝටයක් පදුම එකයි පදුම කෝටයක් කථාන එකයි කථාන කෝටයක් මහා කථාන එකයි මහා කථාන කෝටයක් අසංකේයයි මේ වගේ තමයි ඒ චක්‍රය හඳුන්වන්නේ එතකොට මේ කියන්නේ අසංකේයයක් පිළිස කිව්වාම සුළු පටු ප්‍රමාණයක් නෙමෙයි ඒසා විශාල සංඛ්‍යාවක් මේ දහම පදයට සමන් දීලා මාර්ගඵල නිවන් අවබෝධ කරගත්තා අපේ සරුවක්ඥන් වහන්සේ එවැනි සමාගම් 24කදී අසංකේය අසංකේය දකින් පිළිස අමා මහ නිවනට පමුණවවදාලා. ඒ ශාන්තිනායකයන් වහන්සේ විසි අසංකේය කල්පනාක්ෂයක්ම මෙන්න මේ මහා මංගල ධර්මයන් තමයි අනුගමනය කරමින් බෝධි සම්භාර මුදුන්පත් කරගත්තේ. සෑම ආභාවයකදී මේ මහා මංගල ධර්මයන් අනුගමනය වුණා. බෝධිපාක් ධර්මයන් නම් ඒ සත්‍යස් බෝධිපාක් ධර්මයන් වඩන්නේ මේ මහා මංගල ධර්මයන් අනුගමනය කරමි. ඍතා භවයෙන් භවයට අභිවෘද්ධියටපත් වුණා. පෙරපස සඳක් වාගේ බෝධි සම්භාරයන්ගෙන් දූනෝටපත් වුණා. එසේ පත්වමින් ඇවිල්ලා මේ අවුරුදු 2591 කුත් මාස 6කට පෙර බුද්ධගයා සුද්ධ භූමියේ විජයසේ බෝධි රාජාණන් වහන්සේට පිටදී සපරිවාර මාර පරාජය කොට ලෝසුරා සම්මා සම්බුදු වුණා. 49 දවසක්ම निराහාරව නිවන් සුවම වින්දා. ඊළඟ සහම්පතේ බ්‍රහ්මරාජයාගේ ආරාධනය පිළිගෙන බුදු වීමෙන් මාස දෙක පෙර නැසල පොය දවසේදී තේල සරුවක්යන් වහන්සේලා පළමුවෙන් දේශන ලබන ධම්මචක්කප් පවත්වන සූත්‍රාන්ත දේශනාව දස දහසක් ලෝක ධාතුත් එක හඳින් ඇසෙනසේ දේශනා කළා. එදා 18 කෝටියක් ධක්මයන් රහත් වුණා අසංකේයයක් පිරිස අඤ්ඤා කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේ ප්‍රධාන සංකේයයක් දෙවියන් බ්‍රහ්මයන් සෝවාන් මාර්ග ඵල නිවන් ලැබුවා. එදා පටන් 47 අවුරුද්ද මුළුල්ලේහි සරුවඥන් වහන්සේ දවසට පැයකොත් විනාඩි 20ක් තරම් ඔර්ලෝසු සයෙන් පැයකොත් විනාඩි 20ක් තරම් කෙටි කාලයක් පමණක් සැතපී වදාරමින් ලෝවැඩ සැලසෙමින් සූවිසා සංකේය 9 කෝටි 60 ලක්ෂයක් දෙනා අමා මහ නිවන් පුර පමුණවා හදාලා තමන් වහන්සේ කෙටි කලකින් පිරිණි වෙන බැවින් අනාගතයේ බලා බුදු බල මහිමේ පිහිටුවමින් අදිෂ්ඨාන බල පිහිටුවමින් ණය ඥානකසේ සද්ධර්මයේ සුවාසූදාස ධර්මස්කන්ධය දේශනා කොට වදාළා. තමන් වහන්සේ දසදහසක් ලෝක ධාතු ඒකාලෝක කරමින් පැවතුණු මිනිපානක් නිවෙන්නාසේ ස්කන්ධ පරිනිර්වාණයෙන් පිරිනවන් වැඩියා. රහතන් වහන්සේලා පිරිනු වුණා. සසුආර්යයන් වහන්සේලා සුගතිගාමි වුණා. සෙසු ජනතාව සෝකීය කර්මාරෝපව මිය පරලෝ ගියා. වැඩිහිට විහාරස්ථානද එවකට පැවති සලොස්මා ජනපද රාජධානි උයන් කුකුණු මාලිගාද සියල්ලද නැස්තාවශේෂ වුණා. මෙසේ ඉරහඳ තාරකා මහා පෘථිවි මහා මේරු පර්වත මහා සාගර වැනි විශාල වස්තු දේවල් දරවල් ඉඩ කඩන් යාන වාහන ඇඳුම් පැළඳුම් මිල මුදල් ආදී පාරිභෝගික වස්තු කෑමෙන් බීමෙන් ඇඳුමෙන් පැළඳුමෙන් වචෙන් බුලෙන් දේතෙන් හේතෙන් පරිහරණය කරන ආස්භාව සියල්ල හිත ඇති හිත නැති සෑම සංස්කාර ධර්ම ක්ෂණයක් ක්ෂණයක් පාසා සිඳි සිඳි බිඳි බිඳි ඇති වෙවි නැති වෙවි යන බැවින් අනිත්‍යයි ඇති වෙන්නේ නැති වෙන දෙකෙන් নিরතුරු පෙළෙන බැවින් දුක්ඛයි Taman කැමැතිසේ නොපවත්නා බැවින් අසාර නිසාර බැවින් අනාත්මයි අනිත්‍ය දුක්ඛ අනාත්මයෙන් අසුභයි එසේ අනිත්‍ය දුක්ඛ අනාත්ම අසුභ වූ සියලුම සංස්කාර ධර්ම සීලන සංකත සංකාප විපරිණාම ස්වභාවයෙන් යුක්ත බැවින් දුක්ඛාරී සත්‍යයි. ඒ දුක නැවත නැවත උපදවන පූර්ව භව තෘෂ්ණාව ආයෝහන නිදාන සංයෝග පරිබෝධාර්ථයෙන් යුක්ත වන බැවින් දුක්ඛ සමුදයාරි සත්‍යයි. ඒ දෙකම නැති සාංශ නිර්වාණ ධාතුව නිස්සරණ විවේක අසංක සමතාර්ථයෙන් සමන්වාගත බැවින් දුක්ඛ නිරෝධාරි සත්‍යයි. දුක්ඛ සත්‍යයේ පිරිසිඳින සමුදය සත්‍යය ප්‍රහාණය කරන, නිරෝධ සත්‍යය සාක්ෂාත් කරන ආර්ය ශ්‍රාංගික මාර්ගය නිඥාන හේතු දක්ෂන ආධිපත්‍යයෙන් සමන්විත බැවින් දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාරි සත්‍ය නම් වෙනවා. අනන්ත අපරිමාණ බුදු පසේ බුදු මහරහතුන් වහන්සේලා දීර්ඝ කාලයක් පෙරෝ දාන ආදී පාරමිතානුභව බලයෙන් මෙම චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන අජරාමර අමා මහ නිවන් ගැටියා. සතර තරණය කළ කෙලෙස් නිමන නිවාසාන්ත නිවනින් සැනසී වදාළ සියලු බුදුපසේ බුදු මහා රහතුන් වහන්සේලාට සමසල්ලි සිතින් කයෙන් වචනින් අපේ ගෞරව ආචාර්ය උත්තමාංග නමස්කාරය වේවා අපේ ජීවිතේ පුරා රැස් කරන සෑම කුසලයක් අපට පාරමී බාට බෝධිපාක් ධර්ම බවට මහා මංගල ධර්ම බවටපත් වෙමින් මතු ප්‍රාර්ථනා කළ උතුම් බෝධි ඥානයෙන් සුවසේම චතුරාර්ය සත්‍ය ධර්මය ආબોධ වේවා කියා ප්‍රාර්ථනා පිටුවා ගනිමු. පුරා පැයක් තිස්සේ ඉතා ගෞරව සම්ප්‍රයුක්තව මේ දහම් පදයට සවන් දුන්නා. සද්ධාමෙන් නුවණින් මේ පූජන ස්ථානයේ වෙත පැමිණීමෙන් සෙල්මල් පහන් සුවඳ දුම් ආදී පූජා වස්තු තැන්පත් කිරීමෙන් සීලේ පිහිටා බුද්ධ පූජා පැවැත්වීමෙන් අනතුරුව මහා සංඝරත්නයට වැඳ නමස්කාර කොට මෙතකින් මේ මහා මංගල සූත්‍රය සම්බන්ධ ධර්මානුශාසනයකට සවන් දුන්නා. දාන සීල භාවනා ත්‍රිද පුණ්‍යක්ෂයාම මුදුන්පත් වුණා. කොටින් කියතොත් මහා මංගල ධර්ම 38ම ගැඩුණා. මෙතෙක් මේ අපරක්පත් කරගත් කුසල සම්භාර ධර්මය තුන් ලෝකයට පිහිට වෙන්න ලෝකහල වූ ශාන්ති නායකයන් වහන්සේගේ සේවාද සත්මූලයේ බුද්ධ පූජාවක් වේවා නවලෝතුරා ධර්මදාස ඉදිරියේ ධර්ම පූජාවක් වේවා. ආරි මහා සංඝ රත්නයේ ඉදිරියේ සංඝගත පූජාවක් වේවා. කල්යාණ මිත්‍ර ගුරුතුමන්ගේ දෙපා මුල ගුරු පූජාවක් වේවා. සම්බුද්ධ ශාසන අභිවෘද්ධිය සඳහා හේතු වන පාරමිතා පූජාවක් වේවා. නමින් අභාව ප්‍රාප්ත මෞපිය ගුරුවර බන්දු මිත්‍රාදී යම් තාඥාකින් වෙතොත් ඒ සෑම දිනාටද මේ කුසල් දෙලින් භවයක් පාසා සුගති සම්පත් සිද්ධව මතු පැතු බෝධියකින් අග්‍රය අමා මහ නිවන් සුවත් වේවා. ශාසන ආරක්ෂක ලෝකපාලක ආත්මාරක්ෂක ඉෂ්ට දේවතා මණ්ඩලයේ මෙතින් අනුමෝදන්ව දිව්‍ය ඓශ්වර්යයෙන් වැඩෙත්වා සම්බුද්ධ ශාසනයට බෞද්ධ ජනතාවට මහා සංගරුවනට මේ බෞද්ධ රටවල් වලට අපේ ශ්‍රී ලංකාද්වීපයේද මේ පින්වත් සැමටද මේ පූජනීය සිල්වත් ගුණවත් මහා සංඝනටද මේ මෞඛ්‍ය දූදරු ඥාති මිත්‍ර හැමතෙද ආරක්ෂා සංවිධාන සලසා දෙත්වා සතු බෝධි වලින් සාන්ත අමා මහ නිවන් සුව ලබස්වා හිතවත් මඳහත් අහිතවත් සෑම සත්නටක් මෙම ධම්මසරණ විහාරස්ථානයේට එවාගෙම මෙම ස්ථානයේහි එන යන සදහවත් බෞද්ධයනට එවාගෙම මුළු මහත් මෙල්බන් නගර වාසීන්ට ඕස්ට්‍රේලියා මහාද්වීප වාසීන්ට ආසියා මහාද්වීප වාසීන්ට අප්‍රිකා මහාද්වීප වාසීන්ට යුරෝපා මහාද්වීප වාසීන්ට වගේම ඇමරිකා මහාද්වීප වාසීන්ට අවීචේ පටන් භවග්‍රේ දක්වා කිස්සේ භූමිතල වාසීන්ට ජාති ක්ෂේත්‍ර දසදහසක් සක්වල වාසීන්ට ආඥා ක්ෂේත්‍ර කෙරලක්ෂයක් සක්වල වාසීන්ට විෂය ක්ෂේත්‍ර අනන්ත ලෝක ධාතු වාසීන්ට දසදිසා වාසයේ සමස්ත ලෝක සත්‍යයටත් අපරැස් කරගත් පුණ්‍යලාභයත් වේවා සියලු සත්වෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා තෙරුවන් කරණ යෙත්වා අප්‍රමාද වෙත්වා දසපාරමී පුරස්වා ආරි සත්‍ය අවබෝධයෙන් සාන්ත නිවන් සුව ලබත්වා කියා මෛත්‍රියෙන් පින් පමුණු. සම්බුද්ධ ශාසනය චිරස්ථිතේ පතමින් දලෝ සුබසත නිවන් සුව පතමින් මෙතකින් රැස්පත් කරගත් කුසලානුභාවයෙන් බුද්ධාදී රත්නත්‍රය අනුභවයෙන් දිව මණ්ඩලයේ රැකවරණින් හා කල්යාණ මිත්‍රයන්ගේ ආශිර්වාද බලයෙන් මේ ධම්මසරණ විහාරස්ථානයේහි ප්‍රධාන ස්වාමීන්ද්‍රයන් වහන්සේ වෙන පූජ්‍යනාව තුන්නේ විජිත ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ මේ සීලොම ස්වාමින් වහන්සේලාට නැවත නැවත මේ ස්ථානයේ වැඩම කරන සීලොම සිල්වත් ගුණවත් බුද්ධ පුත්‍රයන් වහන්සේලාට මේ ස්ථානයේ භාරකාර මණ්ඩලයට ඒ සීල භාවනා පිළිවෙත් පිරු සෑම දිනකට මේ උතුම් අවස්ථාවට සහභාගී වූ පින්වත් මහා කුරු මව්වරු නෝනා මහා කුරු දූදරු ඥාති මිත්‍ර හැම දිනකටම අපට මේ රටට මේ වාරයේ පැමිණීම සඳහා පූර්ණ අනුග්‍රහය සැලසූ ඒ පින්වත් මහින්ද හරදාස මහත්මයාට එතුමාගේ කොහවුරු මේ චන්ද්‍ර හරදාස මැතිතුමාණන්ට ඒ පවුල්වල සීලම දනාතමත් එවාගේම සිව්පසයෙන් උපස්ථානක සෑම දිනකටම මෙලෝ වශයෙන් ඇති අසනීපකම් අපල උපද්දර වතුරු අන්තරා නවග්‍රහ දෝෂ සතුරු කරදර මාර්ග බාධක සියල්ල තිර දුක් වඳුරු සේවිහෙත විද්වාසනේ වෙත්වා තබන සිවරක් ගානේ රත්නශ්‍රේ සතු සූවිසි මහා ගුණේ ආරක්ෂා නිරතුරු පිහිට වේවා රජතොර සතුරු ගිනිජල වශයෙන් සවියා උදාද විපත්ති වලකීවා කුසල් අරමුණෙන් සමාධියේ සිටින් මෙත් සිටින් බුදුමුණ බැලෙන් සමදා සැපෙන් ඉන්දියාවක් සැපෙන් අවදි වේවා නපුරු තියෙන නොපෙනේවා දෙවියන්ගේ බ්‍රහ්මයන්ගේ මනුෂ්‍යයන්ගේ අමනුෂ්‍යයන්ගේ චිත්ත ප්‍රසාදේ ලැබේවා දෙවියන්ගේ ධාර්මික ආරක්ෂා නිරතුරුව පිහිට වේවා කායික තේදාදියක් නොවේවා කායික මානසික සැලසෙල්ලේ දෙලෝ දුණෝ නිවන් මඟ පාරමී ගුණ මුදුන්පත් වේවා ධර්මාඥාන භාවනාඥාන නිත්‍ය සීල උපෝසත සීල සූභම විහෙරණ සතර සංග්‍රහ වස්තු දස පාරමිතාදී බෝසත් ගුණයන්ගෙන්ද ආයු වර්ණ සක බල ප්‍රඥාවන්ගෙන්ද ගුණ නුවණින් ධන දාන්නේ යසීසු වෙන්ද පෙරපත මූලන සඳක්මින් දිනු වේවා සිතමි නිරුවණකින් කල්පරෝක්ෂයකින් මෙන්ද භද්‍රගතයකින් පූර්ණ චන්ද්‍රයාමෙන්ද සම්‍යක් ප්‍රාර්ථනා සියල්ල පිරී ඉතිරි සසීකේ සමෘද්ධිමත් වේවා දිනසා සත්වර්ෂාධික කාලයක් අතරක් නැර අපරාජිතව උදාර ලෙස උතුම් ලෙස උත්කෘෂ්ඨ ලෙස මෙලොව දියුණුව පරලොව සුගතිය සාන්ත නිවන සලසා ළමින් කාර්මී පුරා ගැනීමට ශක්තිය බලය ධෛර්ය වීරිය ආරක්ෂාව ආශිර්වාදේ රත්නත්‍රා අනුභවයෙන් ලැබේවා සතර වතනාතුරු භවයක් පාසා හේතුක ප්‍රතිසන්දි ජාති ස්මරණක් ඥාන සම්‍යක් දෘෂ්ටියේ දතු උපදිනේ සත්පුරුෂ සංකේවනේ සද්ධර්ම ශ්‍රවණේ යෝනිසෝ මනසිකාර්ය ධර්මානුගම ප්‍රතිපදාව ඇතිව නිවන් මඟ පාරමී පුරා ගැනීමට ජාති ජාතිස් වාසනා වේවා සිල්වත් ගුණවත් නැනවත් බෝසත් දෙමව්පියන් සහෝදර සහෝදරියන් දූ දරුවන් නෑදෑ හිතමිතුරන් සේවක සේවිකාවන් දෙක ඇතුව සෝතේ පාරමී ගුණ සපුරා දුක්ඛය සමුදය නිරෝධය මග්ගය චතුරාරි සත්‍ය අවබෝධයෙන් බුදුපසේ බුදුමහා රහතුන් වහන්සේ ආબોධ කොට නිවේසනසේ වදාළ අජරාමර සාංශ ප්‍රණීත ලෝකෝත්තර අග්‍ර අමා මහ නිවන් සෝ පිණිස මේ සකල කුසල සම්භාර ධර්මය හේතු වේවා වාසනා වේවා කියා නිවන් සුව ප්‍රාර්ථනා කරමු. ඉදං ෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං ඕ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං ඕ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ආකාශත්තා ච බුම්මත්තා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा තිරං රක්ඛන්තු සම්බුද්ධ ශාසනං ආකාශත්තා ච බුම්මත්තා දේවා නාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු සම්බුද්ධ දේශනං ආකාශත්තා ච බුම්මත්තා දේවා නාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාවකං චිරං රක්ඛන්තු ත්වං සදා එක්ඛාවතාච අම්හිහි සම්බසං කුඤ්ඤ සම්පදං සම්මේ දේවාං අනුමෝදන්තු සම්බ සම්පත්ති සිද්ධියා දානං දදන්තු සද්ධාය සීලං රක්ඛන්තු සම්බදා භාවනා විරතා හොන්තු ගච්ඡන්තු දේවතාගතා සම්බේ සත්තා ච මජ්ජත්තා හිතා ච අහිතා ච මේ අනුමෝදිत्वा නිමං පුඤ්ඤං බුද්ධං තුමතං පදං ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමු සතං සමාගමු හෝතු යාව නිබ්බාන පත්‍තියා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමු සතං සමාගමු හෝතු යාව නිබ්බාන පත්‍තියා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගම සතං සමාගමෝ තුයාව නිම්බාන පත්තියා ඉදං මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයාවං හෝතු ඉදං මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයාවං හෝතු ඉදං මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයාවං හෝතු සම්බ දුක්ඛා පනංචතු සීලේක පීඨා ධර්ම ශ්‍රවණය කිරීමෙන් සරු අපරකාරයෙන් සිදු කරගත් කුසල් දෙලින් සෑමදෙනාගේ සම්‍යක් ප්‍රාර්ථනා මුදුන්පත් වේ දෙලොව ජයගෙන සතෝ බෝධියෙන් අග්‍ර අමා මහ නිවන් සෝ පිණිස හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා සබා ගන්නවා අභිවාදන සීලිස්ස නිච්ඡං වන්දා පචායින චත්තාරෝ ධම්මා වන්දන්ති ආයුවන්න සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සම්බ සම්පatti මේවතේ අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සනිජ්ජතු Thank you. ධර්මානුශාසනාව පැවැත් වූ අද දේශකයන්න් වහන්සේ අම්බලන්ගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා වූනේ අරිය ධම්ම ස්වාමීන් වහන්සේ